නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව හා ලෝභය පිළිබඳ අවබෝධය ඇති වෙන්නේ කොහොමද කියන එක. සියලු සත්ත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන මේ භාවනා යෝගියාට ලෝභය පිළිබඳ අවබෝධය ඇති වෙන්නේ කොහොමද කියන එක අපට විශාල කුතුහලයක් ඇති කරන ප්‍රශ්නයක්. නමුත් මේ මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියාට සම්මා සම්බුද්ධත්වයේ වෙනකම්මපත් වෙන්න පුළුවන් නම් සම්මා සම්බුද්ධත්වයට තමන්ගේ විඥාණය සකස ගන්න පුළුවන් නම් එසේ සැකසෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ලෝභය පිළිබඳ අවබෝධයත් ලෝභය අලෝභය කරගැනීමේ දක්ෂකමත් මේ භාවනාව තුළින් සිදුවිය යුතුයි. එනම් මේ මෛත්‍රී භාවනාව තුළ ලෝභය අලෝභ වෙන්නේ නැත්නම් ලෝභය ජීවිත කාලය පුරාම ක්ලේශයක් වශයෙන් තැම්පත් වෙලා තිබෙනවා නම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට පුළුවන් කමක් නැහැ හේතුව ලෝභ කියන ධර්මතාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලෝභ දේශ මොහ කියන මේ ප්‍රධාන ධර්මතාව තුනකින් එකක් වන නිසා මේ ලෝභය කියන එක අපගේ විඥාණය මේ සසරේ නවත්වා ගැනීමට එම නැත්නම් භවගාමි පැවැත්මට හේතු වන විශේෂ ක්ලේශ ධර්මයක්. ලෝභය කියන මේ ධර්මතාවය අපි තුල පවතිනවා නම් අපට මේ ලෝකේ කිසිම දවසක නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝභය ඒ තරම් අපගේ ජීවිතය මේ සතරමා භූතත් එක්ක මේ ධර්මතාවයන් එක්ක බන්ධවලා ඉර කරලා පවත්වාගෙන යනවා. එනම් මේ ලෝභය කියන ධර්මතාවය කෙසේද කියන එක දිහා බලනකොට ආස්වාස ප්‍රාස්වාස සිදුවෙන සෑම තප්පරයක් ගානේ ලෝභය පවතිනවා සෑම සංස්කාර ධර්මයක්ම මේ අසකන දිව නාසය සමසිතට ස්පර්ශ වෙනකොට මේ ලෝභය පවතිනවා අපි මේක ලස්සනයි මේක මීරි මේක සුවඳයි මේක රසවත් මේක හැඟුම් බරයි මේක සිතන්නට වමනායි කියලා ඉතන සෑම අවස්ථාවක් තුළදීම මේ ලෝභය කියන ධර්මතාවය අපි තුල පවතිනා වූ ධර්මතාවයක් බවට ඔප්පු වෙනවා. මෛත්‍රී භාවනාව පුරුදු කරන මේ භාවනා යෝගියාට තමන්ගේ වචන වලින් සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනකොට මේ ලෝභය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා ඒ තමයි අපි මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනකොට සියලු දෙනාගේ සිතසුව පිණිස මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනකොට අපට පෑදිලිව පේන එකක් තමයි සෑම අවස්ථාවක් තුළදීම අපට ගොඩාක් හිතවත් කට්ටියට අපි වැඩිපුර මෛත්‍රී කරනවා පාරක තොටක යනකොට මිනිස්සෙක් අපට බැන්නොත් මිනිසෙකින් අපේන්සරය ඉන්සාවක් කරදරයක් ඇති වුණොත් සමහර විට එයාට පාර දීම ප්‍රතිචාරයක් වශයෙන් නැවත බැනීම රිදවීම නීතිමය පියවර ගැනීම යන මේ වගේ විශේෂ ප්‍රතිචාරයක් අපි දක්වනවා ඒ වගේ තමයි අපේ අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ ඥාතියෝ සහෝදරයෝ කියන මේ කට්ටියකින් මොනවාරි අපාසයක් නින්දාවක් වේදනාවක් ඇති වුණොත් අර පාර යන මිනිසයාට තියෙන ප්‍රතිචාරය වගේ නෙමෙයි විශේෂ ප්‍රතිචාරයක් දක්වනවා යටහත් පාත් වෙලා කීකරු වෙලා ඒ ප්‍රශ්නය ටිකක් වෙනස් ආකාරයෙන් මුණ දෙන අවස්ථා අත්දැකීම් අපගේ ජීවිතයේ තියෙනවා. මේක අපි තුල පවතින මෛත්‍රියේ එක ස්වභාවයක්. මේ ලෝභය අපගේ සෑම ඉරියව්වක් තුළම වචනයක් තුළම පවතින බව ඉස්සෙල්ලාම තේරුම් ගන්නට අවශ්‍යයි. අපි කෙනෙකුට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කරන දේ තුළින් එයාගේ සිත සුව පිණිස නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ පිණිස විශේෂයෙන් කියනවා නම් එතන ලෝභයක් තියෙනවා විශේෂ කෙනෙකුට එයා දැන් ගොඩක් කරදරෙන් ඉන්නවා එයාට හිංසා පීඩා වැඩි පව් එයාගේ ජීවිතය අපි ආරක්ෂා කරගන්නට ඕනේ. එයාගේ ජීවිතය රැක ගන්නට ඕනේ. එයාට හැම දෙම යහපතක් විය යුතුයි කියන අදහස අරමුණ අපි තුල පවතිනවා නම් ඒ අදහසේ අරමුණේ සිට අපි මේ මෛත්‍රී භාවනා වඩනවා නම් අපි දන්නේම නෑ ලෝභය අපි තුල ප්‍රගුණ වෙලා ලෝභය වඩමින් සිදු කරන මේ භාවනාව තුළ ප්‍රතිඵල අඩුයි. ඒ නිසා තමයි අද ගොඩාක් අය මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී භාවනාව නොකරන කෙනෙක් නෑ. හැබැයි බුදු වෙන්න පුළුවන් භාවනාවෙන් සෝවන්වත් වෙන්න පුළුවන් කමක් නෑ. හේතුව ක්ලේශ ධර්ම වැඩිලා. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන ආර්ය ශ්‍රාවකයෝ අපි නොදැනුවත්වම භාවනානු යෝගීව ක්ලේශ ධර්මයන් වඩන බව වැඩෙන බව තේරුම් ගන්න ඕනේ. මේ අවබෝධය අපි තුල ඇති වෙන්නේ නැත්නම් මේ ධර්ම ඥානය අපි තුල පාළ වෙලා නැත්නම් භාවනාව කෙරෙනවා. අවුරුදු ගාණක් කරලා තියෙනවා. හැබැයි ප්‍රතිඵල මොකවත් නැහැ. එහෙනම් අපි කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ. කොච්චර කරුණු කාරණා මතක තියාගෙන හිටියත් වැඩක් නැහැ. විභාගයට ඉදිරිපත් වෙන්නේ නැත්නම් එයාගේ දක්ෂකම එළියට පිළිඹුමු වෙන්නේ නැහැ. එයාට ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. හේතුව විභාගයට මූණ දීම තුලින් තමයි එයාට ප්‍රතිඵලය කුමක්ද කියන එක පිළිබඳ තීරණයකට එන්න පුළුවන්. අපි භාවනා නියෝගිව සෑම අවස්ථාවකම ජීවත් වෙනකොට භාවනාවෙන් කටයුත්තක් නොවි අකටයුත්තක් වෙනවා නම් ක්ලේශ ධර්මයන් ප්‍රගුණ වෙනවා නම් ඇත්තටම අපේ භාවනාව අර පාඩම් කරලා විභාගයට ඉදිරිපත් වෙන්නේ නැති ශ්‍රාවකගේ ජීවිතයට සමාන වෙනව නේද? එහෙනම් මේ මෛත්‍රී භාවනා ප්‍රගුණ කරනකොට අපේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ තුලින් අපේ සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් ඒ සංසාර විමුක්තිය අනිත් අයට වඩා ඉක්මනට ලබා ගන්න ඕනේ. සංසාර විමුක්තියටපත් වෙලා මේ කරදර වලින් නිදහස් වෙන්නට ඕනේ. මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්නට ඕනේ. නිතර නිතර සිතට කයට දුක දැනෙනවා. මේක විඩාවක් අපාසුතාවයක් මේකෙන් කොහොමරි ගැලවිලා යන්න ඕනේ කියන මේ වගේ අරමුණුත් එක්ක භාවනා කරනවා නම් මේ අරමුණු වලටත් අපි ලෝභය කියලා තමයි කියන්න වෙන්නේ. හේතුව කෙනෙක් දන් දෙනවා. මා පරිමාණයෙන් දන් දෙනවා. හැබැයි ඒ දන් දීලා තියෙන්නේ ඇත්තටම දන් දෙන්න ඕන නිසා නෙමෙයි. මට පස්සේ මගේ දරුවන්ට මේවා අයිති වෙනවා. දරුවා මට සලකන්නේ කීකරු නෑ කියන දේවල් ආන්න නෑ එහි කට්ටියට පාඩම් උගන්වන්න තමයි මේක දීලා තියෙන්නේ එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල විනාශ කිරීමේ අරමුණු වලින් දෙනවා නම් ඒක ලෝභයක් පේනවා තවත් ජීවීන් පිළිබඳ ද්වේෂයක් පේනවා ගොඩාක් අයගේ පුද්ගලික ජීවිත පිළිබඳ අපට හොඳට අත්දැකීම් ලැබිලා තියෙනවා. මේ ජීවිතයට එනකොට ශ්‍රමණ ජීවිතයට ඇතුළත් වෙනකොට හැම දෙයක්ම දන් දීලා ඇවිල්ලා තිනවා. හැබැයි ඒ ශ්‍රේෂ්ඨත්වයේ දිහා බලනකොට තථාගතයන් වහන්සේවත් බෝසත් කාලවල මේ තරම් දන් දීලා නැහැ. වෙස්සන්තර ජාතකය වේලාම බ්‍රාහ්මණ ජාතකය කියන මේ වගේ විශේෂ අවස්ථාවලදී තථාගත බෝසතාණන් වහන්සේ දන් දුන්න ප්‍රමේයට අනුව බලනකොට මේ තරම් උත්තරීතර දානයක් දීලා නැහැ. හේතුව ඒ බෝධිසත්වයෝ දුන්නේ අත්තරින්න මේක දීලා තින්නේ පලි ගන්න. එහෙනම් අපි අපගේ ජීවිතය තුළ ශ්‍රමණ ජීවිතයට ඇතුල් වෙනකොට ඉඩම් ටික දන් දුන්නා, ගෙවල් ටික දන් දුන්නා, බඩු මුට්ටු දන් දුන්නා, හැමදේම අත්හැරලා ඇවිල්ලා සිදුවත් කුමරුවාගේ මාන වුණා, පැවිදි වුණායි කියලා කියනකොට ඒ අත්හැරිය ක්‍රමේ ටික කියන්න කියලා බලනකොට කිසිම බිම්මඟලක් දරුවන්ට දීලා නැහැ. ඒ හැම එකක්ම ඉතා ගන්න බැරි අඩු මුදලට ලක්ෂ ගණන් වටින මුදල රුපියල් 5000ට 10000ට නිකන් අර වීලුවක් වාගේ ඒවා දන් දෙනවා විකුණලා දානවා ලක්ෂ 40 50ක් විතර වටිනා දේපල ලක්ෂ 3කට 4කට විකුණලා දානවා මොකවත් කියන්නේ ඔක්කොම විනාශ කරලා දානවා කිසිම කෙනෙකුට ඇවිල්ලා ඉන්න තැනක් නැහැ යන්න තැනක් නැහැ යන එන මම නැහැ දැන් මේක දානයක් වෙන්නේ කොහමද? මේක දානයක් කියලා අපට කියන්න පුළුවන් කමක් තියනවාද? මේක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතර පලි ගැනීම. එනම් පලි ගැනීමට දන් දුන්නාම එයාගේ මාන ජීවිතය සඵල වෙන්නේ හේතුව ආපු ක්‍රමවේදය වැරදි පැවිදි ජීවිතයට. පැවිදි ජීවිතයට එන කෙනා Tamanට අතුරුකම් කරපු නිନ୍ଦා අපාස කරපු වේදනා ඉන්සා කරපු හැමෝට යාපත කරලා එන්නට ඕනේ. එයා අම්බ කරපු හැම දෙයක්ම එයාට ගොඩාක් දුක් දීපු කට්ටිය නේද මේ කලකිරීම ඇති කළේ. එයාට ගොඩාක් ඉන්සා වේදනා ඇති කරපු කට්ටිය ද්‍රෝහි වෙච්ච කට්ටිය නේද මේ පැවිදි ජීවිතයට සුදුසුකම ලබා දුන්නේ. අද මිනිස්සෙක් නිකන් පැවිදි වෙන්නේ හේතුව පංචකාමයන් වලට අකමැති වෙච්ච මිනිස්සෙක් මේ ලෝකේ නෑ. එහෙනම් Tamanට මේ පංචකාමයන් විඳීමේ මේ අවස්ථාව අයිමි වුණා. පංචකාමයන් විඳීම පිළිබඳ කලකිරීමක් ඇති වුණා, එපා වීමක් ඇති වුණා. නැවත කවදාවත් මේ වාගේ ගී සමාජයක මම ඉන්නේ නැහැ. මේ වගේ දුක් විඳින්න මම නැවත ඉපදෙන්නේ නැහැ කියන ඒ මානසිකත්වය ඇති කරලා මේ සිත අපට පූජා කළා. එහෙනම් ඒ කල්යාණ මිත්‍රයන්ට අපගේ ගුරුවරුන්ට ඒගොල්ලෝ අපට කමට අඳුන්නා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා. මිනිසුන්ට කෙලෙගුණේ නැහැ. ජී ජීවිතේ රැඳෙන්න එපා කියන අවබෝධය අත්දැකීම ලබා දුන්න ඒ ගුරු උත්තමයන් වහන්සේලාට ඒ කල්යාණ මිත්‍රයන්ට අපි මේ දේවල් පූජා කිරීම තමයි මේ පැවිදි ජීවිතයට තියෙන උතුම්ම සුදුසුකම. අපි මේ දේවල් විනාශ කරගෙන ඒ කට්ටිය රිදවගෙන පලිය අරගෙන ඇවිල්ලා පැවිදි වුණාට ඒ කාන්ත වශයෙන්ම ඒ භවයේ මාර්ගඵල නිවන් අවබෝධ ලබා ගැනීම ටිකක් අසීරු කාරණාවක්. ඇයි ආරම්භයේ වැඩපටන් අරගෙන තින්නේ අසුබ නැකතෙන්. පලිගැනීම අරමුණු කරගෙන පැවිදි වෙලා සාසනයට අපි බොරු කියනවා දුක නිවා ගන්න ආවයි කියලා. දුක නිවා ගන්න ආවනම් අර මිනිස්සු ජීවිත කාලෙම පාරවල් වල ඉඳගෙන යන යනමක් නැතුව දුක් විඳිනකොට කොහොමද මේක දුක නිවා ගන්න ආපු ක්‍රමයක් වෙන්නේ අපි වෙනුවෙන් ජීවත් වෙච්ච අපට දාව ඉපදිච්ච අපේම සහෝදරයෝ වෙච්ච ඥාති වෙච්ච අයට අපි පරිගැනීමේ අදහසින් කටයුතු කරනවා නම් ද්වේෂය මුල් කරගෙන අපේ ජීවිතයේ ඇසිරෙනවා නම් මේක කොහොමද මා කරුණාවක් දයාවක් මෛත්‍රියක් වෙන්නේ එහෙනම් මේ වගේ අදුපාඩු පටවි මට්ටමේ ලෝභකම් අපි තුල තියෙනවා මොකද්ද අර දානීය දීමේ කැමැත්ත අපි තුල නැහැ අදින්නා දානය කරනවා. අකමැත්තෙන් හැම දෙයක්ම අත්හරිනවා. අකමැත්තෙන් දෙන දාණය අදින්නා දාණය ඒකට කියන්නේ ලෝභ දාණය. එහෙනම් අපේ පැවිදි ජීවිතයට ඇතුල් වෙච්චාට පස්සේ ඒ ස්වභාවය ඒ වගේ ස්වභාවයන් අපි තුල ගොඩාක් දුරට දකින්න ලැබෙනවා. අපි කෙනෙකුට තේ ටිකක් ඇදුවාම ඒ ජී පින්වතා තේරුම් ගන්නවා මේ තේ ටික ඇදුවේ අපට ආදරයට නෙමෙයි කියන එක. එක්කෝ ඒකට දාන තේකොළවල සැර වැඩි, තම්බල වැඩි බොන්න බෑ කසාය වගේ. කිරිතේ එකක් ඇදුවාම පිටි වැඩි කටේ ඇලෙනවා පාප්ප වාගේ. නැත්තම් මේක තේද කියලා හොයාගන්න බෑ. පිටි පොඩ්ඩක් දාලා වතුර වැඩිපුර දාලා ඉඳුල් වතුර වාගේ හදනවා. ඒක දැක්කම මේක තේද කියලාවත් සැකයක් හිතෙනවා. මේ ඉරියව් හැම දෙයක් තුළින්ම අපි ඒ කට්ටියට අපගේ තියෙන ලෝභ ගතිය දාණය නොදෙන අදින්නා දාන ගතිය කෙනෙකුට සුවසේ ලබා ගන්න පුළුවන් අවශ්‍ය දේ අවශ්‍ය තරම් දන් දීමේ ස්වභාවය අපි තුල නැහැ. ඒ ස්වභාවයට ප්‍රතිවිරුද්ධ ලෝභය පවතින බව අපි පෙන්වලා දෙනවා. තරහට හදලා තින්නේ කියන එකේ කට්ටිට පෑදෙලි. එහෙනම් මේ වගේ ස්වභාවයන් අඩුපාඩු අපි තුල පවතිනවා නම් අපි තරම් මේ ලෝකයේ ලෝභය වඩන කෙනෙක් නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ යම්කිසි කතාවක් කතා කරනකොට ඒ සෑම අවස්ථාවක් තුළම නිନ୍ଦා අපාස කරනවා නම් අගෞරව කරනවා නම් දානෙ දෙන්න කැමති නැහැ කියන එක නේද? වචන වලින් ප්‍රශංසාව, කීර්තිය, දයාව, කරුණාව, මෛත්‍රිය කොච්චරනම් දානය කොට ධම්මයෙන් පූජා කරන්න පුළුවන්ද? කෙනෙකුගේ සිත රිදෙන්නේ නැතුව කතා කරලා අපට දාණය ඕනතරම් දෙන්න පුළුවන්. දාණය කියලා කියන්නේ කෙනෙකුගේ කායික මානසික සුවය පිණිස දෙන දෙයක් නේද? කබලින්ක ආහාර දානයක් දුන්නත් යාපත් ඇසිරීමෙන් දානයක් දුන්නත් ප්‍රිය මනාප වචන වලින් දානයක් දුන්නත් ප්‍රිය මනාප සිටිවිලි වලින් දානයක් දුන්නත් මේ ආයතන අයතුලින්ම වෙන්න ඕනේ කෙනෙකුගේ සිත කය සුව පිනිස දෙන දාන නේද අපි මේ ලෝකේ දන්දිය යුත්තේ කෙනෙකුගේ යහපත නිසා නේද නමුත් මේ ලෝභය තියෙන කෙනාට මේ දාණය දෙන්න පුළුවන් කමක් නැහැ එයා නිතරම අදින්නා දාණය එහෙම නැත්නම් ඔරකම කරනවා මොකද්ද එයාගේ ජීවිතය තුළ එයා පුරුදු කරනවා තව කෙනෙක්ව නිඳා කරන්න එයාගේ ගෞරවය උදුරා ගැනීමේ අදින්නාදානය පුරුදු කරනවා අපාස කරලා එයා තුළ තියෙන ඒ ගෞරවය එයා අදින්නාදානය කරනවා විවේචනය කරලා නිඳා කරලා එයාගේ කීර්තිය ප්‍රශංසාව අදින්නා දාණය කරනවා මේ හැම එකක්ම ඔරකමක් ඇයි මේ ලෝකයේ යම්කිසි කෙනෙක් ළඟ තියෙන කිසිම දෙයක් අපට ඔරකම් කරන්න අවසර නැහැ අපි මේ ලෝකයේ මිනිසත් භවයේ ලැබුවේ අඩුපාඩු අදාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරන්න නම් මේ විදියට මිනිසුන්ගේ දේවල් ඔරකම් කරනවා නම් ඒ ලෝභය අපි තුල පවතිනවා නම් මෛත්‍රී භාවනාවෙන් කොහොමද ප්‍රතිඵලයක් හම්බෙන්නේ? මෛත්‍රියක් වැඩෙන්නේ කොහොමද? එයාට එයා යන මාර්ගයේ වැරදි එහෙනම් අද ඉඳලා අපි කල්පනා කරලා බලන්නට ඕනේ පඨවි මට්ටමේ අපගේ ලෝභය අපි තුල තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ වැලක රෙදි වේලෙනවා ඒ සිවුරු හඳන වේලෙනවා ඒවා ඇදලා විසි කරනවා හේතුව වේලුනාම මේක ගෙනියන්න ඕනේ මේක ඉවත් කරන්න ඕනේ ඒක ඉවත් කළේ නැහැ තවත් කෙනෙකුට පරිහරණය කරන්න මේ වැල පිළිවෙලට විවේක කළේ නැහැ එහෙනම් මේ අවස්ථාව තව කෙනෙකුට දෙන්නේ නැතුව ඒ රෙදි ටික මේකේ තබලා බාධා කරපු එකට අරක එක්කෝ උණ්ඩි කරලා පොඩි කරලා ඈතට තල්ලු කරලා දානවා එහෙම නැත්නම් ඒ ටික ඇදලා පැත්තට විසි කරලා යනවා මේ කියන්නේ මොනවද මේකත් ලෝභය අරක අලංකාර ලෙස අරගෙන නවලා ඒ අදාළ ස්වාමින් වහන්සේට ගින් ඔබ වහන්සේට මේක ගන්න බැරි වෙලා මම ගෙනාවා අමනාපයක් තියනවාද කියලා අහුවාම අනේ නෑ මොන අමනාපයක්ද මේ ශ්‍රේෂ්ඨ උදව්වට ස්තුතියි කියන මේ වගේ දානයක් පූජා කරගන්න එයාට සුදුසුකම නැහැ. එයාට උදව් කිරීම නිසා එයාගේ කාලය ඉතුරු වෙනවා. එයාගේ සිත පෑදෙනවා. අනේ ගොඩාක් ගුණයක්වත් කට්ටිය. අපට බැරි වෙනකොට අපට නිඳා කරන්නේ අපාස කරන්නේ අපට උදව් කරනවා අපට සීය පවත්වා ගැනීමට එහෙනම් සහෝදර සංඝයා අතර උත්තරීතර මනුෂ්‍ය ධර්ම ඇති වෙනවා. යාපත් චාරිත්‍ර වාරිත්‍ර ගොඩනගෙනවා. එක හදවතින් වැඩකටයුතු කිරීමේ අවස්ථාව උදා වෙනවා. එහෙනම් අවබෝධයක් ඇතුව කටයුතු කිරීමේ වාතාවරණයක් නිර්මාණය වෙනවා. එහෙනම් අපි එහෙම කරන්නේ අපේ වැඩ ඔක්කොම අනිත් පැත්තට තියෙන්නේ. සබන් ටික පාවිච්චි කරලා පියන වාලා නිසිතන තියලා නැත්නම් ඒක බිමාරික වලට තියෙනවනම් අල්ලලා සබන් කැටේ කැලෑවට විසි කරනවා. සබන් ආවරණයක් නැහැ. සබන් කෑල්ලක් නැහැ. අලුතෙන් සබම් පෙට්ටියකුයි සබම් කෑල්ලකුයි තියන්න ඕනේ. ඇයි මේවා පිළිවෙලට තියන්නේ නැති වුනාම තමන් පිළිවෙලට තියන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් පලියක් ගන්නවා. ඒක විසිකරාම ඒ කට්ටියට පාඩමක් ඉගන්වනවා. මේක හරියට කරන්න ඕනේ. එහෙනම් Tamanට මේක හරි කියලා තේරෙනවා නම් Taman ඒක කරන්න. එතකොට දැන් කල්පනා කරලා බලනකොට එයා තමයි මෙතන ඉන්න ගොඩාක් නරක චෛත්‍යයක් බවටපත් වෙන්නේ. ඒ යම්කිසි කෙනෙක්ගේ සබන් ටික පාවිච්චි කරලා ඒ සබන් ටික එයා ඒ ස්ථානේ තියන්නේ නැතුව වෙනත් ස්ථානයක තිබ්බනම් ඒකේ පිළිවෙලේ අඩුපාඩු තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඒක පොඩි වැරද්දක් හේතු ඒ සබම් කැටේ විසි කරලා නෑ අනවශ්‍ය විදියට අතුරුදාම් වෙලා නෑ ඒ සබම් කැටේ තියෙනවා හැබැයි පොඩ්ඩක් අස්ථානගත වෙලා පිළිවෙල ටිකක් අපිලිවෙල වෙලා ඒක නිවැරදි කරගන්න පුළුවන් හැබැයි අරගෙන විසිකලාම ඒක ඊට වඩා බරපතල වැරද්දක්. හේතුව ඉසෙල්ලා සබන් කැටේ තිබුණා දැන් සබන් කැටේ නැහැ. එහෙනම් තියෙන දේවල පොඩි පොඩි අඩුපාඩු තිබුණාම අදා ගන්න පුළුවන්. ඒ නැති වෙන තරමට විනාශ කෙරුවාම ඒකේ අඩුපාඩු හදන්න බෑ. ඒ මේකක් නැති නිසා. එහෙනම් අපගේ ජීවිතවල මේ වගේ ಗುಣධර්ම අපි තුල වැඩෙනවා නම් මේ අගුණ තියෙන තාක්කල් අපට මේ ලෝකෝත්තර ජීවිතේ යන්න බෑ. එනම් පටවි මට්ටමෙන් අපේ ඉඳ ගන්නකොට, ඇවිදිනකොට, ඇසිරෙනකොට සෑම අවස්ථාවක් තුලින්ම මේ ලෝභය, අනිත්‍යගේ ප්‍රීතිය, සන්තෝෂය, සමාදානය, සමගිය උදුරා ගැනීමේ ලෝභය අපි තුල පවතිනවා. අපගේ චර්යා හැම එකකින්ම තවත් කෙනෙකුට වේදනාවක් ඇති කරනවා නම් සමගිය නැති කරනවා නම් ඉන්සා පීඩා කරනවා නම් අපි නිසා මිනිසුන්ගේ සිත වේදනාවට කම්පාවටපත් වෙනවා නම් මේ ඔක්කොම ඔරකම් නේද අදින්නා දාන නේද එහෙනම් අපි දන්නේ නැහැ අපි ඇවිල්ලා තින්නේ ಗುಣධර්ම වඩන්න හැබැයි වඩාගෙන යන්නේ අගුණ ඒ කියන්නේ අනුසෝත ගාමිව නැවත නැවත දුක් විඳින්න තමයි මේ අදාගෙන යන්නේ මේක භවගාමි පුරුද්ද ජීවිතවල අපගෙන් පස්සේ අයිති වෙන්න ඕන දරුවන්ගේ දේවල් විනාශ කරලා අපගේ දෙමව්පියන්ට භාර්යාවරුන්ට අයිති වෙන්න ඕන ඉඩම් ටික, ගෙවල් ටික, ඒ දේපල ටික විනාශ කරලා අපි අදින්නාදානය කළා ඒ මිනිසුන්ගේ ජීවන රටාව අවුල් කරා. ඒ සන්තෝෂයේ සාමයේ සතුට ප්‍රීතිය උදුරලා විනාශ කරලා දැම්මා. ඒ කියන්නේ එයා වගේ මේ ලෝකේ සොරෙක් නෑ. හේතුව අපි බඩුවක් මුට්ටුවක් හොරකම් කළා නම් ඒ හොරකම් කරපු දේ ඒගොල්ලන්ට නැවත අම්බ කරගන්න පුළුවන්. ජීවිතයක තියෙන සතුට සාමයේ ප්‍රීතිය උදුරනවා කියලා කියන්නේ එයා තරම් විශාල මාහුරෙක් මේ ලෝකේ නෑ. ඒ තරම් විශාල අකටයුත්තක් එයාගෙන් සිදු වෙලා. හැබැයි ඒක දී මට්ටමෙන් තිබුණා ප්‍රශ්නය එච්චර බරපතල නෑ. එහෙනම් පැවිදි ජීවිතය ඇවිල්ලා සංඝයාගේ සතුට සාමය ප්‍රීතිය විවේකය නැති වෙන විදියට කටයුතු කරනවා නම් චර්යාවලින් ඒ වෙනස තියෙනවා නම් දැන් මේක වෙන්නේ මා විශාල ඔරකම සංගයාගේ දේ ඔරකම් කිරීමක්. එනම් භාග්‍යතුන් වහන්සේ මේක පෙන්නලා දෙනවා. ඒ අඩමස්සට වඩා අඩුවෙන් දෙයක් ගත්තොත් විතරයි අපට අවද්දසා ගන්න පුළුවන්. එහෙනම් අපගේ ජීවිතයේ ගොඩාක් වටිනා වූ සංසුම් භාවය ඉවසීම සන්තෝෂය, ප්‍රීතිය, සාමය, සමගිය හැම එකක්ම උදුරනවා නම් සතර ආනන්තරිය වලින් එකක් වෙලා නේද? මේකේ වටිනාකම අමිලයි නම් ශ්‍රමණ ජීවිතයට ඇති කරන විශාලම බාධාව මේක නම් උන්වහන්සේලාගේ මාර්ගඵල නිවන් අවබෝධයට මේ ඇසරීම් රටාව චර්යාව විශාල බාධාවක් නම් නිවන ප්‍රමාද වෙන්න හේතුවක් නම් අපායට යන්න මේක හේතුවක් වෙනව නේද? එහෙනම් මේ ලෝභකම් අපි තුල තියෙනවා. මේ ලෝභකම් වලට අදාළ අගුණ අපි තුල පවතිනවා. මේක තේරුම් ගන්න නැත්නම් අදන් නැත්නම් මෛත්‍රී භාවනාවෙන් මොකවත් ප්‍රතිඵල ගන්න හම්බෙන්නේ නැහැ. හේතුව එහෙම ප්‍රතිඵල ලැබෙන ධර්මයක් නැහැ මේ ලෝකේ. එහෙනම් පඨවි මට්ටමේ ලෝභකම අපි තේරුම් ගත්තා. මේ වගේ ලෝභකම් අපේ ජීවිතයේ පවතින බව අපි දන්නවා අවංකවම. එහෙනම් අපේ වචනවල ඒ කියන්නේ ආපෝ මට්ටමේ ලෝභකම් තියෙන බව අපි තේරුම් ගන්න හදනකොට අපේ වචනවල පෑදිලිව පේනවා අපි කතා කළොත් කතා කරන්නේ තව කෙනෙකුට ඉන්සාවක් ඉරියරයක් වෙන විදියට අපාසුතාවයක් වෙන විදියට අපි කෙනෙකුට විවේකයක් දෙන්න කැමති නෑ. සාහනයක් දෙන්න කැමති නෑ. තව කෙනෙකුට යාපතක් වෙනවාට කැමති නෑ. ඔක්කම නීතියට අකුරට කරන්න ඕනේ කියලා දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා නම් ඒක තුලින් අපට තේරෙනවා අපේ ලෝභය ඒ සොරකම කොච්චර ලෙලදෙනවද කියලා. ඇයි අර අයගේ විවේකයේ උදුරගත්තා ප්‍රීතිය උගුරගත්තා සංසුම් භාවයේ උදරගත්තා විවේකයේ උදරගත්තා මේ දැඩි නීති රීති විනය තුලින් අපි වින්දනයක් ලබනවා අර මිනිස්සු අපාසුතාවයට පත් කළා මේකට කියනවා වචනවල තියෙන ලෝභකම කියලා යම්කිසි කෙනෙක් යාපතා යෝජනා කරනකොට ඒකට විරුද්ධව අරාට පණිවිඩ කියනවා නම් නිතරම තමන්ගේ අදහස් සියලෝම දෙනාගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ නම් මොනම දේ කිව්වත් ඒකට එකඟතාවයේ නැතුව නිතර නිතර විරුද්ධවම කරුණු කාරණා කියනවා නම් එයා තරම් මේ ලෝකයේ මිනිසුන්ට द्वेष කරන කෙනෙක් නෑ. එයා තරම් මිනිසුන්ට අපාස කරන කෙනෙක් නෑ. අපහසුතාවයට පත් කරන කෙනෙක් නෑ. එහෙනම් මේ අපාසුතාවය තුලින් ඒ සියලෝම දෙනාගේ සිත්වල තිබිච්ච සංසුම් භාවය මෙයා උදුරගෙන යාපත් මානසිකත්වයේ උදුරගෙන සංගයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අකටයුතු ජීවිතයක් බවට අපිරිවෙල වෙච්ච කලබල වෙච්ච චරිතයක් බවට පත් කරලා එහෙනම් අපි මේ ලෝකයේ සෑම මොහොතක් ගානේ ලෝභය වඩලා ලෝභය ප්‍රගුණ වෙලා එහෙනම් මේ වාචික මට්ටමින් වචන වලින් මේ දේවල් වෙන බව අපට තේරුම් ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි අපගේ අසකන දිවනාසය සමසිත අපි අදන්න ආපු ගමනේදී අපි වාඩි වෙලා ඉන්නවා කොයි වෙලේ තරහා ගිය මූණ මූණ විરૂප කරගෙන මූණ දිහා දැක්කාම අපට බය හිතෙනවා කතා කරන්න බෑ මොනරි බණීද දන්නේ කියලා. එහෙනම් මේ ස්වභාවය තුලින් වායෝ මට්ටමින් තරංග මට්ටමින් අපි ලෝභය කරනවා මිනිසුන්ගේ ප්‍රීතිය උදුර ගන්න වැඩපිළිවෙල අපි දිගටම කරගෙන යනවා. හොඳට ඉනා වෙලා දෙන්නෙක් ඉන්නකොට එතනට ගිහින් වාඩි වෙලා රවාගෙන වගේ ඉන්නවා. මොකවත් කතා කරන්නේ ඇත්ත සංසුන්ව තමයි ඉන්නේ. හැබැයි මේ මෝහයේ ස්වરૂපය මේ කායික චර්යාව දිහා බලනකොට අර කට්ටියගේ මනසට කම්පනයක් ඇති වෙනව නේද? අර ප්‍රියමනාපතාවයේ නැති නිසා අර සාකච්ඡාවට මේ චර්යාව බාධාවක් වෙනවා නේද? බලන්න නොදැනුවත්ව තොරකම් කරනවා. ඒ කියන්නේ වායෝ මට්ටමින් හොරකම් අපේ ජීවිතයේ සිදු වෙනවා. අපේ චර්යාවලින් ඒක පේනවා. පොඩ්ඩක් එයා මෙයා යන්න වෙන්න බෑ. 탁ගල් එතනින් පිටත් වෙලා ගියා. ඒ යන්නේ අපෙන් අඩුපාඩුවක් වෙයි. එහෙම වෙන්න බෑ. ඒගොල්ලන්ට සතුට දෙන්න ඕනේ, ප්‍රීතිය දෙන්න ඕනේ කියන අදහසද නෑ. මේවට මං එකඟ නෑ. මේවා මට කැමති නෑ. මම මේවට අනුමත කරන්නේ නෑ කියන ඒ මානසිකත්වයේ නේද? එහෙනම් හැමෝම ඒකට ඔරොත්තු දෙනවා නම් එක්කෙනෙක් දෙන්නේ ඒ විදිහට ප්‍රතිචාර දක්වනවා නම් ඒ හැම එකක්ම වායෝ මට්ටමේ අපි මිනිසුන්ට කරන නිନ୍ଦා අපාස සමගියෙන් ගොඩනගන්නා වූ ඒ සන්තෝෂයට කරන නිନ୍ଦා අපාස ඒ හැම එකක්ම ඔරකමක් ඒ හැම අවස්ථාවක් තුළම අපි ලෝභය කරනවා අපි තුල ලෝභය තියෙන බව අපි මේ ලෝකෙට ඔප්පු කරනවා මේ ආකාරයෙන් කල්පනා කරලා බලනකොට සෑම තපරය ගානේ පඨවි මට්ටමෙන් ආපෝ මට්ටමෙන් වායෝ මට්ටමෙන් අපි ලෝභ කරලා තියෙනවා අදින්නා දාණය කරලා තියෙනවා අපගේ ජීවිතය තව කෙනෙකුට විශාල කරදරයක් වෙලා මේනම් මේ අවස්ථාව තේරුම් ගත්තාම මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියට තේරෙනවා මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ මන් ලෝභය වඩලා මමතරන් ලෝභය වඩපු කෙනෙක් මේ ලෝකේ නෑ තවත් මම මොනවද වඩන ලෝභය කියලා බලනකොට දැන් තේරෙනවා ආලෝක මට්ටමින් එහෙම නැත්නම් මානසික මට්ටමින් මම ලෝභය වඩලා කෙනෙක් අපට පූජා කරන දාණය අපි පිළිගන්නවා නම් ඒකට කියනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කෙනෙක් පූජා කරන දාණය පිළිගන්න කැමති නැත්නම් ඒකට කියනවා අසත්පුරුෂ දානයක් නැත්නම් අදින්නා දානය කියලා මොනවද පූජා වෙන්නේ අපට අවශ්‍ය විදියට වැඩ වෙන්නේ ටිකක් අනවශ්‍ය විදියට වැඩ වෙනවා එහෙනම් ඒ අනවශ්‍ය වැඩ නේද ඒගොල්ලෝ පූජා කරලා තින්නේ ඒ දාණය පිළිගත්තොත් තමයි මේක දානයක් බවට වෙන්නේ ඒ දාණය නොපිළිගත්තොත් අදින්නා දාණය එහෙනම් තමන් කැමැත්ත තමන්ගේ අදහස මුදුන්පත් කරගන්නට බලාපොරොත්තුවට අනුව බලාගෙන ඉන්නවා ඒක වුණොත් විතරයි අනුමත කරන්නේ නැත්නම් ඒකට විරුද්ධ වෙනවා මේ ලෝකයේ සෑම දෙයක්ම දානයක් නම් අපට යම් කිසි කෙනෙක් කියනවා මේ විදිහට ඉන්න කියලා එහෙම කියන දේ දානයක් නේද ඒ දාණය අපි පිළිගන්න අපෝසත් වෙනවා කමඨාණක් වශයෙන් හැමදේම ඉවස ගන්න කියලා කියනවා නම් ඉවස ගන්නයි කියලා කියන මේ ප්‍රකාශයේ දානයක් නේද? ඒ පූජාව ඒ දාණය පිළිගන්න ඒකට ප්‍රතිවිරුද්ධව නෑ මම ඉවසන්නේ මට ඕන දේ මම කරන්නේ ඒ කියන්නේ එයා අදින්නා දාණය කරනවා දීපු දාණය අනුමත කරන්නේ නෑ මේ ආකාරයෙන් ජීවත් වෙන්න කියලා කියන ඒ කමඨානට විනයට එයා එකඟ නැතුව පිටුපාල හටයුතු කරනවා නම් ඒ කියන්නේ අපි දෙන දාණය පිළිගන්නේ එයා ඒ දාණය අදින්නා දාණය කරනවා අනවශ්‍ය විදියට ිතුවක්කාරකමෙන් වැඩ කරලා එහෙනම් මේ ශබ්ද වලින් ලැබෙන සිතුවිලි වලින් ලැබෙන සිතුවිලි වලින් අටගන්නා වූ සෑම දෙයක් තුළම මේ අදින්නා දාණය තියෙන්න පුළුවන් උදේ ඉඳලා රැ වෙනකන් අපි නිින්දට යනකන් අපගේ සිත තුළ ඇතිවෙන චෛතසික දිහා බලන්න. ඒ චෛතසික එකින් එකට මෙනෙහි කරලා බලන්න මොනතරම් ලෝභ සාගත දේවල් තියෙනවද කියලා. කෙනෙකුට පීඩ වෙන්න තියෙන අවස්ථාවේ අපි පීඩ වෙන්න මොකටද මේ මිනිසුන්ට වෙන දෙයක් වෙච්චාද කියලා ආක බලාගෙන ඉන්නවා. අසනීප අයට සත්කාර කරන්න ආගන්තුක සත්කාර කරන්න කැමති නෑ. ඒ කියන්නේ එයා අදින්නාදානය කරනවා. එයාට දෙන්න පුළුවන් දාන තියෙනවා. ඒ එකක්වත් එයා දෙන්නේ නෑ. ඒ දාණය දන් නොදීලා එයා නිතර නිතර අදින්නා දානය කරනවා සිතින්. එහෙනම් මේ විදියට අපගේ ජීවිත කාලය පුරාම අපි මට්ටම් අතරකින් ලෝභය වඩනවා අදින්නාදානය කරනවා එනම් මේ ලෝභය කියන ධර්මතාවය අපි තුල වැඩිලා අපේ චරිතය පොඩ පොඩ අසත්පුරුෂ චරිතයක් බවට පත් වෙනවා හේතුව මේ ලෝකයේ හැම දෙයක්ම අපි එකතු කරනවා ලෝභය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි කෙටියෙන් කියනවා නම් භවගාමි ජීවිතයට හේතු අදනවා එකතු කරනවා කියන එක එන අපි මේ ලෝභය තුලින් මේ එකතු කරපු හැම දෙයක්ම කර්මයක් වශයෙන් මේ ලෝකේ විඳින්න වෙනවා නේද අපි මිනිසුන්ගේ සතුට සාමය ප්‍රීතිය උදුරගත්තාම ඒ ලෝභකම අපි තුල තිබුණාම අපට මේ ලෝකේ කවදාවත් සතුටෙන් සාමයෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන්න බෑ යම්කිසි ස්ථානයක ස්වාමීන් වහන්සේ නමං ගොඩාක් අවිවේකයෙන් ඉන්නවා නම් කැළඹිච්ච ස්වභාවයෙන් ඉන්නවා නම් ප්‍රීතිය සතුට සාමය අයිනි කරගෙන ඉන්නවා නම් ඔයලා බලන්න පරීක්ෂාවක් කරලා බලන්න ඒකාන්ත වශයෙන්ම ලෝභය උපරිම තියෙන නිසා තමයි ඒ මානසිකත්වය ඇති වෙලා තියෙන්නේ ඇයි අනිත් අයගේ සතුට සාමය ප්‍රීතිය සංසුම් භාවය ආර්ය ජීවිතය උදුරාගත්තා නම් අපි නිසා සියලු දෙනා අවිවේකයටපත් වුණා නම් ඒ ලෝභය අපි නැවත නැවත ජීවිතයේ ප්‍රගුණ කරමින් පවතිනවා නම් ඒ සෑම දෙයක්ම අපට වෙන්න ඕනේ නේද එහෙනම් අවිවේකය අපේ ජීවිතේ ලෙලදෙනවා ප්‍රීතිය අතුරුදාම් සංසුම් භාවය අතුරුදාම් භාවනාවක් වෙන්නේ නැහැ. කොච්චර කමටහන් ලැබුණත් මාර්ගඵල අවබෝධ වෙන්නේ හේතුව එතනට යන්න බෑ කරලා තින්නේ අනිත් පැත්තේ කර්ම ඒවා ගෙවිලා ඉවර වෙන තාක්කල් මේ කර්මයට අත ගන්න බෑ යහපත් කර්මයට එහෙනම් ජීවිත කාලෙම අපට ප්‍රශ්නයක් වෙන්නේ අපගේ එකතු කරපු කර්ම නේද එහෙනම් මේ යථාර්ථය තේරුම් ගන්නකොට සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන තාපසයා බය වෙනවා මේ ලෝභය මේ තරම් ගැඹුරට තියෙනවා මේ මෛත්‍රී වාක්‍ය තුලිනුත් තියෙනවා. ඇයි මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවය අපි නිතර නිතර සජ්ජායනා කරන්නේ ඒක නැවත ලබා ගැනීමේ චේතනාවෙන් නම් ලෝකෙන් Tamante එක වැඩිපුර ලබා ගැනීමට ලෝභකමින් පූජා කරන දානයක් නම් මේක ලෝභ දානං අසත්පුරුෂ දානං අදින්නා දානං කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ එහෙනම් මෛත්‍රිය ලෝභකමින් පූජා කරන පින්වතුන් මේ ලෝකයේ ඕනතරම් ඉන්නවා. අපගේ ජීවිතය අපට අතුරෙක් ඉන්නවා. ඒක gedara වෙන්න පුළුවන්, රැකියා ස්ථානය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, පැවිදි ජීවිතය වෙන්න පුළුවන්. අපි මෛත්‍රිය වඩන්නේ ඒ අතුරාගේ යාපත ලබා ගැනීමට නම් අපට යාගෙන් ලැබෙන දුක නිරෝධ කර ගැනීමට නම් මේ බලාපොරොත්තුට කියන්නේ ලෝභය කියලා නෙමෙයිද? එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපි අලෝභය දිනු කරන්න දෙන්න අවශ්‍ය එකක්. බලාපොරොත්තු රහිතව දෙන්න ඕන එකක්. ලෝභය නැති කරන්න දෙන එකක්. නමුත් මේ මෛත්‍රී භාවනාව අද වර්තමානයේ ගොඩාක් කට්ටිය පූජා කරන්නේ ලෝභය වඩන ලෝභය ප්‍රගුණ කරන භාවනාවක් වශයෙන් එහෙනම් අපේ ජීවිතයේ තුල මේ ලබාපු මිනිසත් භවය තුල අපේ ලෝභය හේතු කරගෙන මුල් කරගෙන යමක් පූජා කරනවා නම් ඒ පූජා කරන සෑම අවස්ථාවක් තුළම අපි පූජා කරලා තියන්නේ මොනවද ලෝභය නැවත නැවත ලෝභය ලබා ගැනීමට ලෝභය පූජා කරනවා නම් අපි යන මාර්ගය ආර්ය මාර්ගයක්ද අනාර්ය මාර්ගයක්ද කියන සැකය අපට තවදුරටත් නැහැ ඒක අනිවාර්යයෙන්ම අනාර්ය මාර්ගයක් වෙනවා එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව තුළින් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සාන්තිය පූජා කරනකොට ඒ පිළිබඳ බලාපොරොත්තු නැතුව සියලු සත්‍යයන්ගේ සිත සුව පිණිස පමණක් පූජා කරන්නට අවශ්‍යයි අපගේ මුඛයෙන් සජ්ජායනාවන අපගේ මනසින් මෙනෙහි වන මේ මෛත්‍රී වාක්‍ය තුළ කවදාව ඉපදීමට හේතුවක් තියෙන්න බෑ. ඒම වුණොත් විතරයි මේක අලෝභ දානං බවටපත් වෙන්නේ. අපි මේ දාණය තුලින් අපි මේ මෛත්‍රී භාවනාව තුලින් මාර්ගඵල අවබෝධ වෙන්න ඒක බලාපොරොත්තු වෙනවා නම් අන්න මෛත්‍රී භාවනාව ලෝභයට වඩනවා සියලෝම දෙනාගේ ප්‍රශංසාවට කීර්තියට මෛත්‍රී භාවනාව වඩනවා නම් අන්න ලෝභයට මෛත්‍රිය වඩනවා මෛත්‍රී භාවනා යෝගී ස්වාමින් වහන්සේ කියලා බෝඩ් එකක් එල්ලනවා නම් මෛත්‍රී භාවනා වඩන යෝගාවචරයට බාධා නොකරමු කියලා බෝඩ් එකක් එල්ලනවා නම් මෛත්‍රී භාවනා වඩන කුටිය කියලා ඒකෙන් මොනාරියක් ලියලා තියෙනවා නම් මේ කියන්නේ මොනවද? එයා ලෝභය වඩනවා. එයාට ලැබෙන ගෞරවය එයා වඩනවා. එතන යන එන මිනිස්සු එයාට ගරු කරලා මේ විදිහට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ කියන ලෝභය එයා වඩනවා. ඒ කියන්නේ එයාට කොට වැරදිලා. භාවනා කරන භාවනා යෝගියාට කවුද මාදියා බලන්නේ? කවුද මොනවද මට කියන්නේ කියන එක පිළිබඳ කිසිම සිද්ධයක් සිතන්න අවශ්‍ය නැහැ හේතුව භාවනාවේ ඉන්නවනම් මේ ලෝකයේ සෑම පින්වතෙක්ම දන්නවා එයාට කරදර නොකළ යුතුයි බව. තමන් භාවනා වඩන්නේ පූජා භූමියක් තුල නම් විහාරස්ථානයක් තුල නම් ආරණ්‍ය සේනාසනයක් තුල නම් එනම් මෙතනට ඇතුල් වෙන සියලෝම දෙනා බෞද්ධ පින්වතුන් නේද? එහෙනම් ධාමට ලැබී ಗುಣධර්ම වලට ලැබී සීලය ගුණය පුරණ පින්වතුන් ඇතුල් වෙන ස්ථානයේ මොකටද අපි බෝඩ් එක එල්ලන්නේ? ඒ මිනිස්සු දන්නවා භාවනා යෝගින්ට කරදර නොකළ යුතු බව. ඒ මිනිසුන්ට අවබෝධයක් තියෙනවා මේ වගේ ඉරියව් වල ඉන්නවා නම් අපි කතා නොකළ යුතු බව. එහෙනම් මා සමග කතා නොකරන භාවනාවේ සිටිමි කියලා බෝඩ් දානවා කියලා කියන්නේම එයා වෙන එකක් වඩනවා භාවනා වඩන්නේ එහෙනම් මේ වගේ ලෝභකම් අපගේ ජීවිතයේ මේ වෙනකොට තියෙනවා අපි යම්කිසි අවස්ථාවකදී සිද්ධියක් අටගන්නකොට ඒ සිද්ධිය තුළින් අපගේ ಗುಣ අපි වර්ණනා කරනවා අපි මේ වාගේ ඉවසුවා මේ වාගේ කටයුතු කළා එහෙනම් ඒක තුළ බැඳීමක් තියෙනවා ඇලීමක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා මාන්නයක් ඇති වෙනවා ආංකාරයක් උඩඟුවක් නිර්මාණය වෙනවා අන්න එතන ලෝභය අපි තුල පවතිනවා මාර්ගඵල නිවන් අවබෝධ වෙලා නැත්නම් පෘතුජන ස්වභාවවල සෑම අවස්ථාවකදීම සිතකය වචනය කියන තුන් දොරෙන්ම ලෝභය තියෙන බව නිතර නිතර ඔප්පු වෙනවා එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මෙච්චර කාලයක් මම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නැවත ලබා ගැනීමට මේ විශ්වයේ নানা ප්‍රකාර විදියට සෑම මොහතකම මේක ලබන්නට තමයි දන් දුන්නේ මම මොකවත් අත්හැරියේ නෑ අත්හැරියයි කියන එකවත් අත්හැරලා නෑ හේතුව මම මේ සෑම අවස්ථාවක් තුළම සජ්ජායනා කරන මෙනෙහි කරන සෑම තප්පරයක් ගානේ මා තුළ ලෝභය තියෙනවා ලෝභය කරන කොටගෙන තමයි මං ජීවත් වෙලා තියෙන්නේ කියන එක මේ මෛත්‍රී භාවනා යෝගියාට ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඇත්තටම තරාකාරයාට විරුද්ධවාදියාට අපි මෛත්‍රී කරන්නේ ඇයි කියලා අහුවාම එයා දෙන උත්තරය තමයි මෛත්‍රී කරන්නේ එයාගෙන් මට කරදරයක් නොවීමට එයා මට ගොඩාක් හිංසා පීඩා කරනවා. ඒකෙන් නිදහස් වීමට දැන් මේක ලෝභයක් නෙමෙයිද? මේක පුදුමාකාර ලෝභයක් Taman තුල තියෙනවා. Tamanට අවශ්‍ය දේ ලබා ගන්න මෛත්‍රියක් වඩනවා. ඒ මෛත්‍රිය වැඩක් නෑ. එයා අවශ්‍ය දේ ලබා ගන්න තාක්කල් විතරයි ඒක වඩන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ මේ වගේ ලෝභකම් ඇතුව මේ වගේ බලාපොරොත්තු ඇතුව මේ භාවනා කරනවා ඒම බලාපොරොත්තු තියෙන බව අපි දන්නේ නැහැ. මේ වගේ මානසික ප්‍රශ්න අපිට තියෙන බව අපි දන්නේ නැහැ. අපි තාගෙන ඉන්නවා මේවා අරියට අකුරට වෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ මගේ ජීවිතේ මම මේක අරියට සිදු කරනවා කියන ඒ මානසිකත්වය මත අපි මුලා වෙච්ච භාවනාවක් තමයි සිදු කරන්නේ. එහෙනම් මේකේ යථාර්ථය අපට තේරිලා නැහැ. එහෙනම් කල්පනා කරලා බලනකොට මේ මෛත්‍රී භාවනාව වඩන ගොඩාක් පින්වතුන්ට පොට වැරදිලා තියෙන්නේ ඒගොල්ලෝ වඩන භාවනාව තුළ ක්ලේශ ධර්මයන් වැඩෙනවා ಗುಣ වැඩෙන්න ඕන වෙනුවට අගුණ වැඩෙනවා. දවස ගානේ ඉපදීම නැවතෙන්න ඕනේ. දවස ගාන ඉපදීමට අවශ්‍ය කටයුතු අවම වෙන්න ඕනේ. මේක දවස ගානේ ඉපදීමේ කටයුතු වැඩි වෙනවා. ඉපදීමේ වාර ගාන වැඩි වෙනවා. එහෙනම් එයා සම්පූර්ණ මාර්ගයෙන් පිටගෙන් එයා අනුසෝතගාමි වෙලා පැවැත්මට යනවා. මේක වටහා ගන්නට අවශ්‍යයි. එහෙනම් අපගේ ජීවිතයේ පුරා අසකන දිව නාසය සමසිත කියන ආයතනයේ පුරාම තිබුණේ මොනවද? ලෝභය. අපගේ ජීවිත කාලය පුරාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත කියන සතර ආකාර මට්ටමින් තිබුණේ මොනවද කියලා බලනකොට ඒ තිබුණෙත් ලෝභය. එනම් මේ ලෝභය පිළිබඳව අරියට අවබෝධ කරගත්තේ නැත්නම් මේ ලෝභය පිළිබඳ නියම සත්‍ය අවබෝධය අපි තුල ඇති වුනේ නැත්නම් අපි වඩන සෑම භාවනාවක් තුළම බලාපොරොත්තුවක් තියෙනවා ලබා ගැනීමේ චේතනාවක් තියෙනවා අරමුණක් තියෙනවා එහෙනම් ඒ සෑම දෙයක්ම සොරකමක් වෙනවා, අදින්නා දාණය වෙනවා, ලෝභයක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ භාවනාව වඩනකොට අපගේ ජීවිත කාලය පුරාම අපි අවදානමින් කටයුතු කරන්න ඕනේ. පරිස්සමෙන් භාවනා වඩන්නට ඕනේ. භාවනා වඩන භාවනා යෝගාවචරයෝ අනන්ත අප්‍රමාණ පොටවල් වරද්දගෙන තියෙනවා. අද වර්තමානයේ ගත්තාම භාවනාව තුලින් අතරමං වෙච්ච කට්ටිය අනන්තයි අප්‍රමාණයි විශාල භාවනා ස්ථාන තියෙනවා වඩනවා අවුරුදු ගණන් හැබැයි කාටවත් මාර්ගඵල නිවන් අවබෝධ වෙලා නැහැ ඒ කියන්නේ ඒ භාවනාවල තියෙන දෝෂ ගැනවත් අවබෝධයක් නැහැ මේ භාවනා තුල ද්වේෂ වැඩෙනවා, ලෝභ වැඩෙනවා, මෝහ වැඩෙනවා, පන්සිල් කැඩෙනවා. එහෙනම් Taman තුල ඇතිවෙන්නා වූ, Taman තුල පවතිනා වූ තමන්ගේ ජීවිතය තුළ නිර්මාණය වෙන්නා වූ අගුණ පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙනම් අගුණ වඩා වඩා අගුණ කිය කියා අගුණ වලින් ඇසිරෙමින් අපි කොහොමද ಗುಣ වඩන්නේ? එහෙනම් මේ භාවනා යෝගින් මේ පිළිබඳ අවබෝධය ලැබීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ අවබෝධය තුලින් මේ අඩුපාඩු හදාගත්තේ නැත්නම් මේ මෛත්‍රී භාවනාවෙන් බුදු වෙනවා කෙසේ වෙතත් සාමාන්‍ය පුදුජන මිනිසෙක් වශයෙන් සමාජයේ ඉන්නත් ප්‍රශ්න කරදර රාශියකට දෛනිකව එයා පැටලෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ ලෝභය ආකාර අතරකින් සතරමා භූත වාගේ මට්ටම් අතරකින් පවතින බව තේරුම් ගන්න ඕනේ. අපගේ ජීවිතයේ තුල අපි වඩන භාවනාවේ කමඨානේ මේ ලෝභය මිශ්‍ර වෙලා තියෙනවා. ඒ ලෝභය අපි තුල තාම පවතිනවා කියන එක පිළිබඳ අවබෝධය අපි ලබන්නට ඕනේ. ලෝභය සමග මම ජීවත් වෙනවා සෑම තප්පරයක් ගානේ ලෝභය මා තුළ පවතිනවා කියන සිය අපි තුළ තියෙන්නට ඕනේ. එහෙනම් ඒ වාගේ අවබෝධය අත්දැකීමක් අපි තුළ පවතිනවා නම් අපට පුළුවන්කම තියෙනවා ක්‍රමක්‍රමයෙන් මේ ලෝභය කියන අඩුව අපගේ ජීවිතවල සිත කය වචනය කියන තුන්දොරේ චර්යාවෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න. එනම් අදහිඳලා අපි අලුත් කමඨාණක් වඩනවා මෛත්‍රී භාවනාව තුළින් ලෝභය නැති කරන අවබෝධයටපත් වෙන්න ඒ ප්‍රඥාවටපත් වෙන්න අපි මෛත්‍රිය ප්‍රගුණ කරමු මෛත්‍රී භාවනාව මේ ලෝකේ උත්තරීතර ශ්‍රේෂ්ඨ භාවනාවක් ඇයි මම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ නැත්තේ? ඇයි rahat වෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් අහලා බැලුවාම මගේ තුල මෛත්‍රියක් තිබිලා නැහනේ. දානය පිළිගන්නකොට අවශ්‍ය දේ අවශ්‍ය තරමට වඩා ගන්නවා නම් අනිත් අයට ලැබෙන්න තියෙන අවස්ථාව උදුර ගන්නවා. ඒකට තමයි ලෝභය කියලා කියන්නේ. ඉඳගන්න යනකොට හොඳම තැනේ ඉඳගන්නවා නම් හොඳ සපපාසුවෙන් ඉඳගන්න තියෙන අවස්ථාව තව කෙනෙකුට නැති කරනවා නම් ඒකට තමයි ලෝභය කියලා කියන්නේ. තුන් දෙනෙකුට ඉන්න පුළුවන් තැන හරියටම ගිහින් මැදින් වාඩි වෙනවා දෙපැත්තෙම කට්ටියට වාඩි වෙන්න බෑ කකුල් දෙක තුනට ඈත් කරගෙන ඉන්නවා ඒ සම්පූර්ණ තුන් දෙනාගේ ආසනය Tamanටම අරගෙන මේකට තමයි අදින්නාදානය කියන්නේ ගිලන්පස පූජා වෙනකොට ලොකුම එක ගන්නවා නම් වැඩිපුර පිපාස තියෙන කායික අවශ්‍යතාවය තියෙන කෙනෙකුට ගන්න තියෙන අවස්ථාව නැති කළා එහෙනම් තමන්ගේ පිපාසයේ ධර්ම දැනගෙන ඒ ධර්මට අනුව ඒ ගිලන්පසවල තියෙන අඩු වැඩිය බලලා අඩු එක මධ්‍යම එක වැඩි එක තීරණය කරන්න පුළුවන් අපි එහෙම කරන්නේ වැඩිම එක ගන්නවා කෙසෙල් කෙඩියේ ලොකුම එක ගන්නවා. එහෙනම් මේ හැම මොහොතම අපි ලෝභය වඩනවා. දන් ගන්න සෑම අවස්ථාවක් තුළම ලෝභය වඩලා ගිලම්පස ගන්න සෑම අවස්ථාවකම ලෝභය වඩලා සාකච්ඡා කරන කතා කරන හැම මොහොතක් තුළම ලෝභය වඩලා ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ අපි ලෝභය වඩලා එහෙනම් අපගේ ජීවිතයේ අලෝභය වඩපු දවසක් නැහැ. එහෙනම් සෑම තප්පරයක් ගන්න ලෝභය වඩාගෙන අපි කොහොමද කියන්නේ මම ආර්ය මාර්ගයේ යනවායි කියලා මම භාවනාන යෝගිව ඉන්නවායි කියලා කරපු භාවනාවක් නැන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ අපගේ දෛනික චර්යාව ගත්තාම මේ අඩුපාඩු හදන්න ඕනේ. භාවනාවක් කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි අඩුපාඩු හදන එකනේ. එහෙනම් භාවනා යෝගියාට තමන්ගේ අඩුපාඩු වැටෙන්න ඕනේ, තේරෙන්න ඕනේ, ඒවා ඇදෙන්න ඕනේ. එහෙම ඇදෙනවා නම් තමයි අපි කියන්නේ භාවනා වැඩෙනවයි කියලා. අලුත් අලුත් අඩුපාඩු හැදෙනවා නම්, දෛනිකව එයාගේ ಗುಣධර්ම පිරිනවනවා නම්, එයා ප්‍රපාතයට යනවා නම් එයා කරන්නේ භාවනා නෙමෙයි. ඒක භාවනා කියලා කියනවා නම් ඒක තවත් ලොකු බොරුවක් වෙනවා මේ ලෝකේ. භාවනාව කරන කෙනා එන්න එන්න සුගතිගාමි වෙන්න ඕනේ අගතිගාමි වෙන්නේ එහෙනම් අපේ ජීවිතවල අපි මේ ධර්ම දේශනාව කමඨාන ආදර්ශයට ගන්න ඕනේ. අපට ලැබිච්ච උත්තරීතර අවවාදයක් වශයෙන් අපි පිළිගන්නට ඕනේ. අද ඉඳලා අපගේ දෛනික ජීවිතයේ දෛනික කටයුතු වල කිසිම මොහතක මේ වගේ ලෝභයේ වැඩෙන මට්ටම් තියෙන්න බෑ. ලෝභය කියන ධර්මය අපි තුළ දකින්න ලබන්නට බෑ. මේක ක්‍රමක්‍රමයෙන් නිරෝධ කරනවා නම් අන්න අපි මෛත්‍රිය වඩනවා මේ ලෝකයේ හැම කෙනාටම හැමදේම දෙන්න අත්තරින්න සිත සූදානම් කරගන්නවා. මේ වෙනකොට අපට අත්තරින්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අරියත් බෝධියටපත් වෙනකම් ධර්මය විතරක් අල්ලගන්න සද්ධර්ම දේශනාව තදින් අල්ලගන්න කමඨාන තදින් අල්ලගන්න ඒ ලෝභය තිබුණට කමන්නේ ඒකට කියනවා සම්මා ලෝභ ඒක අපගේ ජීවිතයේ අනිවාර්යම තියෙන ඕන ලෝභකමක් දෘෂ්ටියක් ඒක රාත් වෙනකන් අපි නඩත්තු කරගත යුතු එකක් හැබැයි අපි බඩමුට්ටු වලට බැඳිලා නම් බඩමුට්ටු වලට අපි ලෝභ නම් ඒවා අපි අරගෙන යන්න උත්සාහ කරනවා නම් ඒවා නඩත්තු කරන්න උත්සාහ කරනවා නම් ඒවා කිසිම කෙනෙකුට දෙන්න කැමති නැත්නම් ඒ කියන්නේ තාම ලෝභය අන්තර්ගත වෙලා මේ කයේ ලෝභය තියෙන බවට සාක්ෂිය ඇයි ඒ භාණ්ඩවල වටිනාකම අපි අත්හරින්නේ නැහැ අපගේ ජීවිතය තුළ নানা ප්‍රකාර මට්ටම් වලින් මේ ලෝභය තියෙන බව අපි තේරුම් අරගෙන අදා ගන්නට ඕනේ. එහෙනම් මේ ධර්ම දේශනාව මේ භාවනාව අපට විශේෂ උත්තරීතර කමඨාව කමඨානක් අවවාදයක් අනුශාසනාවක් වුණා හේතුව අපේ අඩුව අපට තේරුම් ගන්න. ඇයි තාම මම අනාගාමි වුන්නේ නැත්තේ ලෝභය පවතිනවා නම් අනාගාමි වෙන්නේ නැහැ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝභය අලෝභ වුණා නම් අලෝභය බවට පත් කරගන්න අපි දක්ෂ නම් ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයට පත් වෙන බව භාග්‍යතුන් වහන්සේ අප වෙනවා එහෙනම් අපේ ජීවිතේ අපි මේ භාවනා වඩනකොට අපි මේ ලෝකයේ සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවය ලබා ගැනීමේ අදහසින් මේක සත්‍යයනා නොකරමු. අපි ඒ ආකාර ලෝභ නොවඩමු. සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ තුලින් අපි කිසිම දෙයක් බලාපොරොත්තු ඇති නොකරගනිමු ඒ ආකාරයෙන් භාවනා වඩලා ලෝභය නැති කරගනිමු එහෙනම් සෑම මොහොතක් තුළම තප්පරයක් තුළම අපට පුළුවන්කම තියෙන්න ඕනේ අපගේ ජීවිතය තුළ ಗುಣධර්ම වැඩෙන්නට අගුණ ක්‍රමක්‍රමයෙන් නිරෝධ වෙන්නට අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා නම් අපි ආර්ය මාර්ගයේ යනවායි කියලා ස්ථීර වශයෙන්ම සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාර්ය මාර්ගයේ යන බව අපටම අපට තේරෙනවා මම මේ කරන දේවල් කියන දේවල් වලින් දවස ගානේ අමුතු අමුතු දේවල් ඇති වෙනවා පලිගන්න හිතෙනවා ලෝභය ඇති වෙනවා බලාපොරොත්තු ඇති වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ එයා අනාර්ය මාර්ගේ යනවා එහෙනම් මේ නිර්වාණ පණිවිඩය මේ මෛත්‍රී භාවනා දේශනාව අපගේ ජීවිතවලට විශේෂ අවවාදයක් අනුශාසනාවක් කමඨාණක් වුණා. ලෝභය නැති කරමු, ලෝභයෙන් නිදාසෙමු, අනාගාමි ඵලයටපත් වෙමු කියන ඒ අදිස්ථාන පාරමිතාව ප්‍රතිපත්තිය මේ මොහොතේ අපි හදාගන්නට අවශ්‍යයි. ඒ අදාගත්තා වූ ප්‍රතිපත්තියට අනුව අපගේ චරිතය ඇඩගස්වා ගන්නට අවශ්‍යයි. මේ විදිහට අපගේ ಗುಣධර්ම වඩනවා නම් මේ භාවනා ප්‍රගුණ කරනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ භවයේම මේ මිනිසත් භවයේ තුළම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර වෙනවාමයි එහෙනම් මේ අවවාද අනුශාසනාව භාවනා කමඨාන ධර්ම දේශනාව අපගේ ජීවිතය තුළ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම පිරිණිවීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරන අවසාන ධර්ම දේශනාව කමඨාන භවසෙන්පත් වේවා අපගේ පරිණිරවාණය මේ ධර්ම දේශනාව කමඨාන තුලින් සිදු වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න